වැඩසටහන අද දවසේත් මේ උදෑසන ආරම්භ වෙන්නේ. සදහතුනි ප්‍රතිවීක්ෂා වැඩසටහනේ මේ ක්‍රියාත්මක වන්නේ සිවුවන සතිය. ඉතින් සිවුවන සතිය අපි කතා බහට ලක් කරන්නේ පංචශීලයේ පිළිබඳව. ඉතින් ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් ඔබ පංචශීලයේ පිළිබඳව මේ දිනවල ප්‍රතිවීක්ෂා වැඩසටහනෙන් ශ්‍රවණය කරන්නට ඇති. ඉතින් අද දවසේත් උතුම් වූ කතිකාවතක් ගොඩනගන්නට ප්‍රතිවේක්ෂා වැඩසටහනේ පංචශීලයේ පිළිබඳව කෙරෙන තවත් සාකච්ඡාවක් මෙලෙසින් ආරම්භ කරන්නට සිදු කළ ආරාධනෙන් බෞද්ධ ආරෝප වහිනියේ සදහම් මැදිරියට වැඩම කරන්නට යෙදුනා වැවුඩ දොරම්තලාව ධම්මගිරිය ආරණ්‍ය සේනාසනාධිපති කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය පෝජනීය උඩදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනා සාදු නාසනම්වා নমස්කාර පූර්වකෝ පිළිගනිමු. සාදු සාදු සාදු. නිවැරදි සමාජයක් පංචශීලයේ පිහිටා කටයුතු කරන්නේ කොහොමද? අපි පංචශීලයේ පිහිටා අපේ ජීවිතය කටයුතු කළහොත් අපිට මොනවද මේ ජීවිතයේ ලැබෙන ආනිසංස? ඉතින් අද දවසේ ඉතාමත් හරවත් කතිකාවතක් අපි මෙලෙසින් මේ ධම්සභා මණ්ඩපයේ තුල පුරා පැයකට ආසන්න කාලයක් අපි කතිකාවතක් ගොඩනගන්නට සූදානම්. අද දවසේ පළමු ප්‍රශ්නය අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට කැමතියි මම. දෛනික ජීවිතයේ කටයුතු වලදී පංචශීලයේ කරන අවස්ථා බොහෝමයක් තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි ගොවිතැන් කරන අවස්ථාවලදී ගොවිතැන් කරන අවස්ථාවලදී අපි හඳුරන්නේ මේ පංචශීල එහෙම නැත්නම් පංචශීලයේ කරන අවස්ථා බොහෝමයි. ඒ පිළිබඳව සිදු කළ යුත්තේ මොකක්ද? ඒ පිළිබඳව අපිට පහදා දෙන්න කියලා අනුකම්පාවෙන් ඉල්ලා සිටින ඔබ වහන්සේගෙන්. හැමදිනාටම පෙරවන් සරණයි. අපි දින කීපයක් තිස්සේ සාකච්ඡා කරා පන්සිල් නොකඩාම ජීවත් වෙන පිරිසක් බවට පත් වෙන කොහොමද කියලා කතා කරන්න. පසුගිය දින දෙකේම සාකච්ඡා කරේ පිළිබඳව. ඒ අනුව බොහෝ දෙනෙකුට මේ ගැටලුව තමයි ඇති වෙන්නේ විශේෂයෙන් ගොවිතැන් කරන නැත්තන්ට ඒ වගේ ගැටලු සාගත තත්ත්වයක් ඇති වෙනවා. අපි මතක් කරා හැම වෙලේකම අනාගතයේ යම්කිසි කෙනෙකුට අනාගතයේ කරන්න බලාපොරොත්තු වෙන යම්කිසි ක්‍රියාවක් තියෙනවා නම් ඒවා පවා වළක්ව ගන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම අතීතයේදී තමන්ගේ අතින් පංචශීලය කරනවා නම් මොකද මේ වැඩසටහන අපි සකස් තුනේ ඒ ක්‍රමවත් අනුපිළිවෙලකටයි පළවෙනිම අපි ප්‍රත්‍යක්ෂව කතා කරා පළවෙනිම එතකොට අපි අතින් සිද්ධ වෙන වැරද්ද ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඒ කියන්නේ ඒක වැරද්දා නොවන විදිහට සකස් කරගන්න ඕනේ. ඊළඟට දෙවෙනි කාරණාව ඒ පිළිබඳව සිහිය තියාගන්න සිහිනුවන පිළිබඳව දෙවෙනි සාකච්ඡාවේදී කරා. මේකෙදි භාවනාවක් විදිහට තමන්ගේ අතුලාන්තය වර්ධනය කරගත හැකි බව තේරුම් කරවන්න අපි භාවනාවක සිද්ධ කරලා තමයි අපි මේ සඳහා තීරණයක් ගත්තේ. එහෙමනම් නිවන් දකින්න ආය විදිහට දැන් ඉතින් වැඩ පටන් ගමු කියලා. ඉතින් එතකොට තමයි මේ වගේ ගැටලු එන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවලදී දැනට අපි පුරුදු පුහුණු වෙලා තියෙන ක්‍රමවේදය අනුව අපිට දැන් ඒ කියන්නේ දැන් ගොවිතැන් කරන්න පුරුදු වෙලා දැන් මේක හදිසි අතහරින්නත් බෑ. වගේ උපතෝ කෝටිකයක් එනවා මෙතෙන්ට. කරගන්න දෙයක් නෑ දැන්. මේක කරන්නත් ඕනේ. ඉඳලා වැඩ මේ විදිහට ජීවිතේ ගෙවල වැඩකුත් නෑ සිල් කඩාගෙන අපි ඊයේ පෙරේදා කතා කරපු දේවල් හැරලා හැටියට කොටොම තේරෙනවා. ණය ගන්න බෑ තාක් කියලා. මේ ණයක් විදිහටයි මේ සිල් කැඩීම ණයක් ගත්තා විදිහටයි සැලකුවේ. මේකෙදි මේ ගැටලුව ප්‍රබලව අපිට එනවා. ඒ අවස්ථාවේදී කළ යුතු දේ තමයි හැකි ඉක්මනින් මේ කාරණාව නවත්ත ගන්න අවශ්‍ය වෙන වැඩ පිළිවෙල සකස් කරගන්න අධිෂ්ඨාන කරගන්න ඕනේ. ඒතෙක් සිල් සමාදන් නොවි ඉන්නව හැම නෙවෙයි. සිල් සමාදන් වෙනකොට මේක දෝමනස්ස සහගතව සිද්ධ වෙන වැරද්දක් බවට තමන්ගේ පැත්තෙන් පස්සම හරි අකමැත්තෙන් මේක කරන්න කියන තැනට එන්න ඕනේ. ඊළඟට වැරදි දෘෂ්ටියේ ඉන්න බෑ. ඒ කියන්නේ එතකොට වැරදි දෘෂ්ටියක් තිබුණොත් නෑ නෑ ඉතින් මේ ගොවිතැනට කමක් නෑ අනිත් පැයට හවතක් වෙන්න මේක කරාට කමක් නැහැ කියලා එහෙම බෑ. එතකොට නිවැරදි දෘෂ්ටි ඉන්නවා කියන්නේ මේක වැරද්ද නම් වැරද්දමයි. මේක වැරද්දක්ම කියන බව දැනගන්නත් ඕනේ. හැබැයි මේකෙන් ලැබෙන විපාක අවම කරගන්න කටයුතු කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක දෝමනස්ස සාගත වෙනවා නම් දෘෂ්ටියකට වැටිලා නැත්තම් එයාට සිද්ධ වෙන හානිය අවමයි. ඉතින් හානිය අවමයි කියන්නේ මේ අල්ප සාවද්ද මට්ටමකට කියලා හිතන්න පුළුවන් තත්ත්වකුත් තියෙනවා. ඉතින් අපිට අපිටත් බෑ සාධාරණ කරගන්න එහෙම ඇත්ත ඇත්ත කතා කරන්න. මේක කර කළ යුතු දේ තියෙන්නේ. මගේ අතින් එහෙම වැරදි වෙනවා නම් ඒවා අහෝසි කරගන්න. අහෝසි කර ගැනීම සඳහා බොහෝ පින් සිද්ධ කරන්න ඕනේ. බොහෝ පින් රැස් කරගැනීම, බොහෝ කුසල් වඩමින් කටයුතු කරන අතර වාරයේ කෙටි කාලයකදී මේ සඳහා විකල්ප මාර්ග යොදවා ගන්න ඕනේ. විකල්ප මාර්ග හොයාගන්න සිද්ධ වෙයි කොහොමත් අපිට මං හිතන්නේ අතීතයේදී මම පරිසර වේදින් එක මේ පිළිබඳ සාකච්ඡා කරා. ඉතින් එතුමන්ලාගේ අදහස තියෙන්නේ මේකේ තියෙන එක මේ එක සත්ව කුට්ටාසයක් විනාශ කිරීම සමාජ ඒ කියන්නේ සත්ත්ව පද්ධති නැත්නම් ස්වභාව ධර්ම පද්ධතියේ කඩාවැටීමක් සිදු වෙනවා කියන එකයි. ඒක නිසාවෙන් අතීතයේ තිබ්බ ස්වභාවික හානි ඒ කියන්නේ සත්ත්ව ඝාතන සිද්ධ නොවන ක්‍රමවේද තිබුණා. දැනටත් ඒවා පරිශ්‍රම මට්ටමේ තියෙනවා. කරුණු හොයාගන්න උනන්දුව තියෙනවා නම් හොයාගන්න පුළුවන්. දැනට ඒ වගේ ඒවා ක්‍රියාත්මක කරනවා මේ වෙනකොට සමහර ගොවි මහත්තුරුන්ට මොකද කෘමිනාශක වලින් අපිට සිද්ධ වෙලා තියෙන ලොකු හානියක්. ඒක ආසන්න වශයෙන් කෙටි කාලීන සහනයක් ඉක්මනින් ලබා දුන්නාට ඒකෙන් සිද්ධ වෙන්නේ අනර්ථයක්මයි. මොකද අපිටත් ඒ විස බලපානවා. ඉතින් ඔය වගේ ගොඩාක් කාරණාත් එක්ක බලපුවාම අතීතයේ තිබ්බ සමහර ක්‍රම උදාහරණයක් විදිහට මම එක වෙලාවක මට අහන්න ලැබුණා චිතුලට වගේ ඒවා පල් කරලා ඒ කාර්යයක් හදන්න ඕන එක හදලා ඒ වගේ එකක් හදලා ඒ බෙහෙතක් වගේ එකක් හදලා ඒක කරුණු අවශ්‍ය නම් හොයාගත්ත හැකි භාවිතා කිරීමෙන් අර සත්තු ඇවිල්ලා සත්තු ගොවියන්ට හානි කරන්නේ නැවෙන්නේ. දැන් මේ වගේ ක්‍රමවේද හොයාගන්න වෙන උනන්දුව තියන අය. වෙන කරන්න දෙයක් නැහැ. කියන්නේ මොන දේ දිහරි සත්ත්ව ඝාතනයක් සිදු කිරීම අපිට අනුමත කරන්න බෑ. එහෙමයි. කිසිම අයුරකින් සත්ව ඝාතනයක් කරන්නට අප මහා ලෝතර මාමේනී තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කර තිබෙන මේ උතුම් බුද්ධ භාෂිතයේ සඳහන් වී නැහැ. සදහතුනි පංචශීලයේ පිහිටා ඔබව නිවැරදිම වෙනසකට ඔබේ ජීවිතයේ නිවැරදිම වෙනසකට රැගෙන යන්නටයි මේ සත්‍යයම බෞද්ධ ආරූප වාහිනියෙන් බෞද්ධ ගුවන්විදුලියෙන් ඔබේ හිත සුව පිණිස අපි දෛනිකව ගෙනෙන්නේ. සදහතුනි පංචශීලය නිවැරදි ආකාරයෙන් පිහිටා කටයුතු කරන ආකාරය ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය ධර්ම දේශනාවලින් ඔබට මෙලවින් පහදා දෙන්නට ඇති. අද දවසේ පංචශීලයේ පිළිබඳව පංචශීලයේ ඇසුරෙන් පැන නගින ගැටලු පිළිබඳව ඔබට පැන නගින ගැටලු පිළිබඳවයි අපි මෙලසින් අද දවසේදී සාකච්ඡාවට භාජනය කරන්නේ. ඊළඟ ප්‍රශ්නේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් දැනගන්නට කැමැතියි. අපේ හැමතුරුනේ මිනිසුන් විදිහට අපි ඇයි පන්සිල් කඩන්න පෙළඹෙන්නේ? ඒ පිළිබඳව ඔබ වහන්සේ දකින ආකාරයට අපිට ඒ පිළිබඳව පැහැදිලි කර දෙන්න කියලා අනුකම්පාවෙන් ඉල්ලනවා. මේ පිළිබඳව අපි ධර්ම දේශනාවේදී සාකච්ඡා කරා. නමුත් මම හිතන්නේ මේක තවදුරටත් අවශ්‍ය වෙන කතා කරන එක බොහොම හොඳයි. මේ මේ පිළිබඳව මම මෙහෙම අහුවොත් ඕනම කෙනෙක් පෙළඹෙන්නේ සතුටෙන් ජීවත් වෙන්න කියලා කිව්වොත් එහෙම. අපර කෙටි උත්තරකින් අපිට පුළුවන් කියන්නේ සතුට වෙන්නයි අපි හැම වෙලේම හැම වෙලේම හදන්නේ සතුට වෙන්න. සතුට වෙන්න හදන අපිට දුක් කියන ඒවා ආපුවාම අපේ හිත හැම වෙලෙම ඒ දුකට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙනවා. යම් දුකක් එනවා නම් ඒ දුක නැති කරගන්න හැම වෙලෙම උත්සාහ කරනවා. මොකක් හරි දුකක් එනවා. ඒක තමයි අපි කැමති කෙනෙක් නොලැබීම, කැමති කෙනෙක් නොදැකීම දුකක් නම් අපි හැම වෙලෙම පෙළඹෙන ගිහිල්ලා බලන්න. එතකොට කෑමක් නොකා ඉන්න මොහොතේ රස කෑමක් දැක්කම අපිට දුකක් ඇති වෙන්නේ. එතකොට ඒ ඒ දුක නැති කරගන්න ඇතුලේ තියෙන තෘෂ්ණාව නැති කරගන්න එක නෙවෙයි අපිට දැනෙන්නේ ඉක්මනට අර කන්න ඕනේ කියලා. ඉතින් එහෙම හැම වෙලෙම හදලා දුක් නැති කරගන්න. එතකොට පන්තිල් කැඩෙන හැම අවස්ථාවකම ගත්තොත් දැන් සතුටු වීම සඳහායි මේක කරන්නේ. සතුට ඇති කර ගැනීම සඳහායි මේක කරන්නේ. මధుරේ කනවටේ කරගෙනවා නම් දුකයි. නරුහම සතුටුයි. අනුන්ගේ දෙයක් දැක්කහම Tamante එක නැත්තම් දුකයි. දරාගෙන ඉන්න අමාරුයි. එතකොට ඒක හොරෙන් ගත්තහම සැපයි. අපි හඳුනන පුංචි බාධා කිරීමක් කරනවා. දැන් වත්මන් සමාජය දිහා බලපුවාම අනුන්ගේ දේවල් තමන්ගේ කරගෙන සතුටු වෙන්න වෙරදරන පිරිස බොහෝමයි. ඉතින් මේ මේ පිරිස මේ බෞද්ධ ආරෝප වාහිනින් මේ පත්‍රීක්ෂා වැඩසටහන නරඹනවා නම් ඔබට ඔබේ ජීවිතයේ යලිත් නිවැරදි කරගන්නට මේ වැඩසටහන මහ උපකාරී වේවි. හොඳයි එතෙන්ටම දැන් එකතු කරන්න පුළුවන් ලොකු දෙයක් තියෙනවා. දැන් දැන් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා මේක ණය ගන්නවා වගේ කියලා. ඒක හරිය වටින සංකල්පයක්. ආර්ය විනයෙහි සියලුම දුස්සිරිත හොරකමට විතර නෙවෙයි. සියලුම දුස්සිරිත සඳහන් කරන්නේ ණයක් ගත්තා වගේ කියලා. ඒක ණයක් අපි දැන් අපි දැන් ණයක් ගන්නේ කැමැති නෙවෙයි. බැරිමකමකට ණය ගන්න. හැබැයි ණය ගන්නකොට 100ක් තියෙනවා ගෙවන්න ඕන කියලා. එතකොට දැන් මං ඇහුවා එතකොට මේ සියලු පාප ධර්ම සියලුම දුස්සීලකම් කරන ඒවා පොලියත් එක්ක ගෙවන්න වෙනවා. ඒක නායක කියලා නායක කියලා ඉන කියන සූත්‍රයේ මේක හරි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එතකොට දුප්පත් කෙනා කියලා කියන්නේ සද්ධාව නැති. හරි ඒ කෙනාට තමයි දුප්පත් කෙනා කියන්නේ. එතකොට එයා පාපයට බය නැති කෙනා. ඉතින් එයා මොකද කරන්නේ ණය ගන්නවා. දුප්පත් කෙනා ණය ගන්නෙ. එහෙනම් අපි ඉක්මනට පොහසත් වෙන්න ඕන. ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන, පාපේ බය ඇති කරගන්න ඕන. එතකොට පොහසත්. එයා ඒක ණය ගන්නෑ. එතකොට දැන් කොච්චර ණය අරන් තියනවද මං කියලා බලන්න ඕනේ. ඇත්තටම කියනනම් මේක තේරුමක් නෑ. කවින් මහත්තයා මොකද දැන් ණයබරෙන් පීඩිතව ඉන්නවා. හැබැයි දැන් දුප්පත් මිනිස්සයාට දැන් සාමාන්‍ය සමාජයේ දුප්පත් මිනිස්සයාට ඒ ණය ගෙවන්න හම්බ කරන්න ඕනේ. දැන් අයාට හම්බ කරගන්න ක්‍රම නැහැ සමහරවිට. නමුත් බුද්ධ ශාසනයක් තියෙන කාලෙක මේකට මේ උදාහරණයට ගත්තොත් අපිට හම්බ කරගන්න ක්‍රම තියෙනවා. ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්, සිහිය වැඩි කරගන්න පුළුවන්, වීරිය වැඩි කරගන්න පුළුවන්. ඒක තමයි හිතේ හම්බ කරගන්න කියන්නේ. ඒක ණය ගන්න වෙන්නේ නැහැ. බැරි වෙලාවකත් අපේ ඔය මේ තරම් විශාල හොරකම් කරන මේ මිනිසුන්ට නිකන් හරි දැනෙනවා නම් මම මේවා ගෙවන්න ඕනේ. මේ ඔක්කොම මට හොරෙන් ගත්තා කියලා හරියන්නේ නැහැ ගෙවන්න ඕනේ කියලා ඇත්තටම සමාජය කොච්චර වෙනස් වෙනවද? බය හිතෙනවා. නිකන් අර ගෙවන්න වෙන්නේ නිකන් නේ බරපතල වැඩ සහිතව බරපතල වැඩ සහිතව හිරේ. කියන්නේ මේ මෙහෙ නෙවෙයි. අපායෙත් නෙවෙයි. අපිට පේන්න දෙන හිරේ වැඩිච්ච කට්ටිය බරපතල වැඩ සහිතව ඒ කියන්නේ මේ හිරේට ගත්ත ගමන් දවස් දෙකෙන් බරපතල වැඩ. කවුද? අර පැටියෙක් කියලා ඉපදිච්ච ගමන් මොකද වෙන්නේ? හිරයක් ඒක. ඇයි? කතා කරන්න බෑ කාත් එක්ක. කතා කරන්න තහනන්නේ. එයාට එක වචනයක් කතා කරන්න පුළුවන්. නේද? ඊළඟට පොඩි කාලේ මොකද කරේ? කණුවක් වටේ වදගන්නවා. ඉපදිලා දවස් දෙකෙන් බඳිනවා සතා. ඊට පස්සේ දෙන්න දිනවද ඔක්කොම දෙනවා. මරණකම දුක් වෙනවා. එහෙනම් බරපතල වැඩ සහිත හිරේ විලංගුවේ දාන්නේ ඔය ණයගත්තා. ඒක ඒ වගේ උදාහරණයක් විතරයි වගේ ඕන තරම් තියෙනවා. ඊටමත් දැනගින්න අපට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඒ ප්‍රශ්නය පිළිබඳව පහදා දුන්නා. අපේ ස්වාමින් වහන්සේ අපේ මේ හැම දෙයකටම මුල් වෙන්නේ අපේ මේ හිත. ඉතින් මේ හිත සකස් කරගන්නේ කොහොමද? පන්සිල් කඩන්නේ නැතුව අපේ සිත නිවැරදිව පංචශීලයේ පිහිටා කටයුතු කරන්නට අපේ සිත සකස් කරගන්නේ කොහොමද? මේ පිළිබඳව වහන්සේගේ ඒක තමයි ඇත්තටම අපි කළ යුතු කාරණාව බොහෝම වටිනවා මේ කාරණාව ඉස්මතු කර ගැනීම. ඒ කියන්නේ අපි ඇත්තටම කරන්න ඕනේ මම හැමදාමත් කියන ඉස්සර නිවන් මාර්ග දේශනා මාලාවේ නිබඳව කියනවා පංචශීල රකින්න නෙවෙයි ඕනේ. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න නෙවෙයි ඕනේ. හරිද? මේ එතකොට එකපාරටම හිතනවානේ දැන් හා හාමුදුරුවෝත් වැඩේ වරද්ද ගන්න යන්නේ දැන් අන්න තමන්ගේ මත කියන්න යනවා කියලා හිතනවා දැන් මම වෙලාවට කියනවා පංචිල් සිල් රකින්න නැති ක්‍රමයක් තියෙනවා නිවන් දකින්න. භාවනා කරන්නේ නැති ක්‍රමයක් තියෙනවා නිවන් දකින්න. මොකක්ද? සිල් රැකෙන විදිහට හිත හදාගන්න. සිල් රකින්න ඕනේ. සිල් රැකෙන විදිහට හිත හදාගන්න. භාවනා කෙරෙන විදිහට හිත සකස් කරගන්න. ඉන්ද්‍රිය සංවරය ඇති ඉන්ද්‍රිය සංවරය Taman තුලින් සිද්ධ වෙන විදිහට හිත හදාගන්න. ඒකට ඒක වෙනවා. එහෙම නැතුව කොච්චර දස්මිනි කෑවත් බෑ. ඉතින් ඇත්තටම අපි අවධානය යොමු කළ යුත්තේ සිල් රැකෙන විදිහට සිත සකස් කරන්නේ කොහොමද කියන එකයි. ඒක බොහෝම ගැඹුරු කාරණාවක්. ගැඹුරු වුණත් අපිට මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ පැත්තට මාර කියන්නේ අර ඌරාගේ මාළු ඌරාගේ නැගේ තබා කපනවා කියලා කියනවා වගේ මම මෙහෙම අහනවා. අපි යම්කිසි දෙයක් කරන්න ගියාම අමාරුවෙන් යමක් කරොත් ටික දවසක් යනකොට ලේසි වෙනවද නැද්ද? ලේසියෙන් කරන්න පුළුවන් දෙයිද? අනිවාර්යෙන්ම අමාරුවෙන් යමක් කරොත් මොන හරි දෙයක් අපි හිතමුකෝ අපි අමාරුවෙන් අපි හැමදාම ගන්න උදාහරණයක් ගමුකෝ අමාරුවෙන් පාන්දර නැගිටින්න පටන් ගන්නවා දවල් වෙනකන් නිදියන් ඉන්න එක. ඒක හරි අමාරුයි තමයි. නැගිට්ටාම හරි අමාරුයි. ඉතින් කයත් රිදෙනවා සිතත් රිදෙනවා. නමුත් ඒ වුණාට ටික දවසක් යනකොට මොකද වෙන්නේ? එයාට ලේසියෙන්ම නැගිටින්න පුළුවන් වෙනවා. කොහොමද අපි ඒක දන්නේ? එහෙම වෙනවා කියලා මම දැන් ඇහුවානේ. අහනකොට කියන පුළුවන්ලු. කොහොමද ඒක දන්නේ? අපි එහෙම ඒක දන්නේ කොහොමද? එහෙම වෙනවා කියලා. එක දිගට නැගිට්ටොත් එයාට නිකම්ම නැගිටින්න පුළුවන් වෙනවා කියලා දන්නේ කොහොමද? අපුරුද්ද පුරුද්ද එහෙනම් යමක් පුරුදු වෙනවා කියන්නේ අපේ හිත හරියන එක කරන්න කියන එක. හරිද? එහෙනම් ඕකම දාන්නකෝ අපේ මේ මේ වැඩේටම. මොකටද ණය ගන්නෙ? නේද බොරු කියනවා නේද පරුස වචන කියනවා සුරාපානය කරනවා කාමයේ වර්ධව හැසිරෙනවා හැබැයි තමන් අතින් සිද්ධ වෙන වැරද්ද දැඩි දැඩි විනයකට දැඩි අදිස්ථානයක් අරගෙන යම්කිසි කෙනෙක් අමාරුවෙන් රිදෙද්දිම රිදෙද්දිම කියලා කිව්වේ ඇයි? පැහැදිලිවම රිදෙනව නවත්තන්න ගියාම. පුරුද්ද නවත්තන්න ගියාම පැහැදිලිවම රිදෙනවා. කොහොම අමාරුයි. හරිද? අමාරුවෙන් නමුත් යෝනිසෝ මනසිකාරයෙන්. මොකද්ද මනසිකාරය? හරියට ඔපරේෂන් එකක් කරනවා වගේ. ඇයි? ඔපරේෂන් එකක් ලේසිද? ඒකට භාජනය වෙන පුද්ගලයා, සල්ලි කර්මයකට භාජනය වෙන පුද්ගලයාට ඒක ලේසිද? නැහැ. හැබැයි නේද? පවුලේ අයට සුබපතලා නේද එක එක වෙන් වෙලා අමාරුවෙන් වැඩ ඔක්කොම කල් දාලා ඉක්මනට ඔපරේෂන් එක කරගන්නවා. ඇයි අනාගතයේ එන දුකක් නැති කරගන්න පුළුවන් කියලා දන්නවා. ඒ මානසිකාරය තියෙනවානේ. අන්න ඒ වගේ අපි සමාදන් වෙලා අදිෂ්ඨාන කරලා මම මේක කරන්නෙම නෑ කියලා දරාගෙන සිහියෙන් මේක කළ යුතු වෙනවා. ඇයි දැනගෙන කොහොමද? දවස් 30ක් 25ක් යනකොට මට නිකම්ම මේක කරන්න පුළුවන්. හිත සකස් වෙනවා. ඒක පැත්ත. ඒ වගේම ඉස්මතු කරගත යුතුම අනිත් පැත්තත් මම කියන්නම්. අපි කියන්නේ සීල සීල් කඩන්නේ සතුට වෙන්න කියලා. සීල් කඩන්නේ සතුට සතුට සඳහානේ කඩන්නේ. ඔය විදිහට දවස් 15ක් 20ක් සීල් රකින්නකොට ඇතුළෙන්ම එනවා සීල් රැකීම හින්දා සතුටක්. හරිද? ඒකට කියනවා ප්‍රමෝදය කියලා. ඒක ඉතින් අත්විඳලා බලන්න ඕනේ. දවස් ගාණක් නිවැරදි ජීවිතයක් ගත කරනකොට කිසිම වැරද්දක් කරන්නේ නැතුව කිසිම වැරද්දක් කරන්නේ නැතුව දවස් ගාණක් නිවැරදි ජීවිතයක් ගත කරනකොට තමන්ගේ ඇතුලෙන් උපදිනවා හරියට උල්පතකින් වතුර උපදිනවා වගේ විශාල සතුටක්. හරිද? අන්න ඒකට කියනවා ප්‍රමෝදය කියලා. එතකොට අපේ හිත අන්න ඒ සතුට අපේ හිතට විඳින්න දුන්නොත් යම් හේකින් බලන්න අපි මේක ධර්ම දේශනාවේදී ඉස්මතු කරා යම් විදියකින් ඒ සතුට අපේ හිතට විඳින්න දුන්නොත් මොකද වෙන්නේ ඊට පස්සේ අපේ හිත ඉල්ලන්නේම ඒ සතුට ඒ සතුට ඉල්ලන්නේ ඊට පස්සේ හරියට මොකක් හරි කෑමකට අපි කනස්සක් තියෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ ඊළඟ ඊට පස්සේ ඊට වැඩි රස කෑමක් අපි කනවා ඊට වැඩි රස කෑමක් කෑවොත් මොකද වෙන්නේ ඊට පස්සේ අපෙන් ඉල්ලන්නේම අපේ හිත දෙකම එක තැන තිබ්බොත් වැඩියෙන් රස කෑම. වැඩියෙන් සතුට ලැබෙන තැන. එතකොට පින්නත් මේ අපි දැකලා තියෙනවා ඒ කියන්නේ අපි මේ ලෝකෙට ඇවිල්ලා හඳුනාගෙන තියෙනවා රූප දැකලා සතුට වෙලා. අම්මගේ සද්ද ඇහිලා සතුට වුණා. ඒ කියන්නේ අම්මගේ නලවිලි ගීතයට සතුට වුණා. හරිද? ඊට පස්සේ ගන්ධ. අම්මගේ සුවඳට සතුට. අපි සතුටක් ආවා ඉතින් අපි දන්නේ නැහනේ. හරිද? ඊට පස්සේ අම්මාගේ කිරියොල රසය. අම්මාගේ උණුසුම. මේ හැම දෙයකටම අපේ හිත සතුට වුණා. එද ඒ කාලේ ඉඳන් පටන් ගත්ත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් සතුට ඇතිවීම අපි හැමදාම විඳ විඳිනවා දැන් මේ. ඒකේ තමයි සතුට ගන්න. වෙන ක්‍රමයක් අපිට හම්බුන්නේ නැහැ. හරි සිල් රැකලා භාවනා කරලා ඒ වගේ ගුණවන්ත ජීවිතයක් සීලවන්ත ජීවිතයක් ගත්තහම අර බාහිර ලෝකයෙන් සතුට වෙනවට වඩා ලොකු සතුට අපිට ඇති වෙනවා. ඒ සතුට වින්දොත් යම් කිසි කෙනෙක්. හරි. ඒ කියන්නේ අපි දන්නේ නැහැ මේ වෙනත් ක්‍රමයකින් සතුට වෙන්න ක්‍රමයක් තියෙනවා කියලා. ඒ සතුට යම්කිසි කෙනෙක් Tamange හිතට ලබා දුන්නොත් ඒ හිත ඉවරක් නැතුව ඊට පස්සේ ඉල්ලන්නේ ඒ සතුට. හරි? එහෙම නොත් එහෙම එයා ණය ගන්න නැතුව සතුටින් ඉන්නවා. වෙනතර ණය අරන් තමයි සතුටින් ඉන්නේ. දැන් ණය ගන්න නැතුව සතුටින් ඉන්න පුළුවන්. ඒකින්ද තනි තීරණයක් ගන්න ඕනේ. මේ ලෝකේ උසස් මිනිස්සු. වැදගත් මිනිස්සු. අන්න එහෙම සංකල්පයක් ඇති කරගන්න මම සමාජ කතිකාවතේදී මේක කියන්නේ ඉන්නේ මේ රටේ ලෝකේ ඉන්න උසස් වැදගත් වැදගත් මිනිස්සු නෙවෙයි වැදගත් මිනිස්සු සීල ආරක්ෂා කරනවා. ඒ මොකද යාළුට අනිතේ උගත්. උගත් මනුස්සයර තේරෙන මේ පහත් සතුටින් වැඩ නැහැ. ඉහළ සතුටක් තමයි වටින්නේ කියලා. හැම දෙයකම මුල් වෙන්නේ අපේ හිත. අපේ ස්වාමින් වහන්සේ නිවන් මඟ ධර්ම දේශනාවල මේ සිත පිළිබඳව යම්කිසි ධර්ම දේශනාවක මනවින් ඒ පිළිබඳව අපිට කියා දුන්නා. ඉතින් මේ ඒ දේත් මට මේ මොහොතේදී මතක් වුණා. ඒකයි මෙලෙසින් ඔබ වෙත ඒ කාරණේත් මතක් කරේ. සදහවතුනේ ඔබටත් ඔබේ ජීවිතයේ පැන නගින ගැටලු මේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනට යොමු කරන්නට පුළුවන්. ඒ සඳහා ඔබ කළ යුත්තේ නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ අමාත්‍යාලය ආර්.ජී. සේනානායක මාවත කොළඹ 7 කියන ලිපිණයට ඔබේ ප්‍රශ්න එවන්න. ඉතින් ඒ වගේම තමයි නොදුරු දිනකදී අපි විද්‍යුත් පැන ඒ වගේම WhatsApp Viber කියන මේ නූතන සමාජ මාධ්‍ය ක්‍රමය ආවරණය කරමින් අපි මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කරන්නට සූදානම්. සදහතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ඔබට දායකත්වයකින් කටයුතු කරන්නටත් පුළුවන්. ඒ සඳහා බෞද්ධ මාධ්‍ය ජාලයේ අපේ කාර්යාලයට පැමිණ ප්‍රධාන කාර්යාලයට පැමිණ ප්‍රතිශා වැඩසටහනකට ඔබගේ දායකත්වයෙන් කටයුතු කරන්නට පුළුවන්. ඊළඟ ප්‍රශ්නය වෙත අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ අසා දැනගන්නට කැමතියි. අපේ ස්වාමින් වහන්සේ බොහෝ දෙනෙක් මේ සමාජයේ බොහෝ දෙනෙක් සුරාපානය කරනවා. ඉතින් සුරාපානයට බොහෝ විශේෂයෙන්ම තරුණ ප්‍රජාව ඇතුළු වයස් ගත අයගේ ඉඳලා සියලු දෙනාම දැන් මද්ද්‍රව්‍ය භාවිතයට හුරු වෙලා තියෙන්නේ. ඉතින් අපි හඳුරන්නේ කෙනෙකු වෙලාවකට හිතන්න පුළුවන් මං සුරාපානය කරනවා ඒ වුණාට කාටවත් කරදරයක් කරන්නේ නැහැ. මං තනි වෙලා තමයි සුරාපානය කරන්නේ. ඒ ඒකෙන් විශාල වරදක් සිදු වුණාද අපේ හඳුරන්නේ. ඔව් සමාජයේ මිනිසුන් තුළ තියෙන සමහර ආකාරයක් තමයි යෝගය. ඒ ආකල්පය තමයි සුරාපානය දැන් කාටවත් කරදරයක් වෙන්නේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මං කාටවත් කරදරයක් කරන්නේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැනේ. අන්න ඒ වගේ සිතුවිල්ලක් තියෙනවා. ඒක විශේෂයෙන් ඔය ප්‍රශ්නේ තියෙන්නේ තරුණ අතරටත් වැඩිය අපේ වයසට ගිය ටිකක් වයෝවෘද්ධ තත්ත්වයට පැමිණිච්ච තාත්තලා ගියතේ තමයි තාත්තලා තමයි ප්‍රශ්නේ වැඩිපුර තියෙන්නේ. එයාලා හිතනවා හුඟක් වෙලාවට මං කාටවත් කරදරයක් කරන්නේ නැති මගේ ශරීර සෞඛ්‍යයටත් මේක හොඳයි. හැන්දෑවට චුට්ටක් බෙහෙතක් වගේ මේක ගන්නවා කියලා. එහෙම තමයි මම හිතන්නේ ප්‍රශ්නේ එන්නේ ඔන්න ඔතනදී. ඒ විතරක් නෙවෙයි අපේ කවි මහත්මයා මහා ලොකු වැරද්දක් කරනවා අපේ දරුවෝ අතින් සමහරවට සමහර දරුවෝ තීරණයක් ගන්නවා දැන් ඉතින් තාත්තා වයසයි අය මොන වැරද්දක් වෙනවද මේ වාත අමාරුවට වගේ කියලා ඒ වගේ අර නිකන් අර ඇඟේ තියෙන මොනවාරි අපහසුතාවයක්වත් නැති වෙනවා ඒකද මේකෙන් ටිකක් තාත්තට හැන්දාවට දාලා දෙන්න නේද දරුවම දාලා දෙනවා කන්නත් පුළුවන් එතකොට ඒ කියන්නේ මේ මේ කන්න පුළුවන් වෙන්නේ ආහාර දිරවන්නේ මේ පුරුදු වෙලා තියෙන දෙයක් ඒක එහෙනම් ඒක අතකින් බලපුවහම වත්මන් සමාජයේ පිරිහීමක් නේද ලොකු පිරිහීමක් ඒක අර එතකොට ඒක ලොකු පිරිහීමක් ඇත්තටම ඒ පිරිහීමට හේතුව නුවණින් මේක දිහා බලපු නැති එක ඉතින් ඒකෙන්ද මේකෙදී අපිට සිද්ධ වෙන්නේ ලොකුම හානිය. බුදු අපි අපි මේවට ආය කිසි දෙයක් කතා කරන්න බෑ. කතා කරන්න බෑ බුදු අපි ප්‍රත්‍යක්ෂ වැඩ කරන ඉස්සෙල්ලාම කරලා හිටියේ ඒක. ප්‍රත්‍යක්ෂ සතිය කියන්නේ මේක කොහොමද තියෙන්නේ? තමන්ගේ කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම රකින්න ඕන කියලා අපි හයක් අඩපාඩම් කරගත්තා. දැන් බලන්න මතකද කියලා නේද? නෑ ඔක්කොම බලන්න ඕනේ. දැන් අපි කියපේවා නැත්නම් ආය මේක නිවන් මගක් වෙනවා. කරුණු කතා කර කර ඉඳලා එහෙමම දෑ කියන්නේ නිවන් මඟ දේශනා වෙනවා. නිවන් මඟක් වෙනවා ලොකු දෙයක්. අපිට තොරණක නිවන් මගක් කරගන්න ඒකින්ද මතක තියනවාද කියලා විමසලා බලන්න මතක නැති ඒවා මතක තියාගන්න ඕනේ. තමන්ට දුකක් නම් කරන්න බෑ. තමන්ට හානියක් වෙනවා නම් කරන්න බෑ. අනුන්ට හානියක් වෙනවා නම් කරන්න බෑ. දෙපාර්ශ්වයටම හානියක් වෙන දෙයක් කරන්නේ නෑ. ඊළඟට දුක් විපාක ලැබෙනවා නම් දුක් වර්ධනය වෙනවා නම් කරන්නේ නැහැ සහ අකුසලයක් වෙනවා නම් කරන්නේ නැහැ. එතකොට සුරාපානය කිරීමෙන් පළවෙනිම කාරණාවේදී කැඩෙනවා. Tamanට ලොකු හානියක් වෙනවා. නේද? අනුන්ට යා හානියක් කරන්නේ නැහැ කියන්නකො. Tamanට වෙන හානිය මොකද්ද කියලා අපි හොඳට බලන්න හොඳට තේරුම් ගන්න පුළුවන් Tamanට වෙන හානිය. මෙන්න මේ වගේ උදාහරණයක් කිව්වොත්. බලපැටව දෙන්නෙක් ඉන්නවා. ඇවිදගෙන ඒ දෙන්න හොඳට යාලුකමට මේ සෙල්ලම් කර කර ඉන්නවා. හැබැයි එතන මස් කට්ටක් දැම්මොත් මොනවා වෙයිද? පොර කනවා. නේද? එතකොට මේ දෙන්න පොර කන්නේ හරියට පුදුම තරහකාර දෙන්නෙක් වගේ. හැබැයි ටිකක් වෙලා ගිහිල්ලා ආය දැන් මරා ගන්නම හපාගත්ත දෙන්න ටිකක් වෙලා ගියාට පස්සේ ආයෙ මෙන්න දැන් ශ්‍රී ලංකාව කියලා දැන් මස් ප්‍රශ්නේ ඉවර වෙච්ච ගමන් ආයෙ මොකුත් ප්‍රශ්නයක් නැහැ. යාළු වෙන කියන්නේ ඉක්මනට යාළු වෙනවා ඉක්මනට තරහ වෙනවා. නේද? ඉක්මනට යාළු වෙනවා. ඒ කියන්නේ එයාලට ඇති වෙන හැඟීම් වැඩි. තිරසන් සත්ත්වයන්ගේ ස්වභාවය තමයි ඒක අර හුරතල් සත්තුන්ගේ ප්‍රශ්නෙත් අපිට එන්නේ ඒකයි. අපි හිතනවා හුරතල් සත්තු කියන්නේ ඉතාමත්ම අපිට ආදරේ වැඩි ඇත්තටම. නමුත් එයාලට ගුණවන්තකම නැහැ. වෙන කවුරු හරි කණ්ඩ බොණ්ඩ දුන්නා නම් අපේ කොච්චර තාද හුරතල් කතාව වුණත් අපි මාසයක් දෙකක් පැත්තකටලා ඉඳලා අපේ තරහකාරයෙක් කියන්නේ නරක පුද්ගලයෙක් කියනක තරහකාරයෙක් කියනද අපි කියමු අපේ හිතා දුස්සීල පුද්ගලයෙක් යාර කන්න බොන්න දුන්නොත් එයා මොකද කරන්නේ? එයා නමුත් මම ගෙදර හදන දරුවා එහෙම නැහැ. නේද? එයා කොච්චර බඩගිනි හිටියද අර දුස්සීලගෙන ළඟට යන්නේ නැහැ. ඒතර අපි එලාවට කියන දරුවන්ට වැඩිය මට මේ සතා ආදරේයි. ඉතින් පිටිපස්සෙන් පන්නන් එනවා යන යන තැන වලට හැංගීම් වැඩි. තිරිසන් සිතුවිලි තමයි හැංගීම් වැඩි ගුණවන්තකම් අඩුයි. එතකොට දැන් බලන්න තිරිසන් සත්වයක් අපි හිතුවා අපි අඳුරන බලු පැටිය දැන් මෙතෙන්ට ආවා කියලා. මෙතන මේ බණ කියනවා කියලා දන්නවද? කෑ ගහන්න පටන් ගන්නවා. නේද? දඟලන්න පටන් ගන්න. ඒ කියන්නේ කායික ක්‍රියා, වාචික ක්‍රියා ගැන යාර කිසියම් ගිමනේ යාර හිතච්ච දේ ඒ වෙලාවෙම කරනවා. එහෙම නේද? බලන්න හොඳ තත්ත්වයේ ඉන්න මිනිස්සෙක් බීමත් වුණාම මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ වේගවත් සිතුවිලි ඇති වෙනවාට. ඉක්මනට තරහ වෙනවා. යාළුවෝ දෙන්නෙක් ගන්නවා. දැන් විහිලා විහිලා ඉන්න දෙන්නේ හරිය යාළුවෝ වෙනකට වැඩිය හරියම හිතවත්. ඒ වගේම සුට්ටකේ ආය රණ්ඩු. මේ දෙන්න රණ්ඩු වෙනවා. අපිට හිතනවා මේ දෙන්න දැන් මරාගන්නේ කියලා. හැබැයි තව ටිකක් වෙලා යනකොට ආය කතරත් දාගෙන අයියෝ වගේ දේවල් ගණන් ගන්න දෙයක් තියනවද කියලා ආය හොඳින් ඉන්නවා. ඒ වෙලාවට වැළඳ ගන්නවා මේ දෙන්න. නේද? ඒ තරම් යාළුවනේ හැංගීම් ප්‍රබලයි. එතකොට මේ වගේ තැනකට ආව පාලනයක් තියනවද? කායික වාචික පාලනයක් නැහැ. එහෙනම් කාගේ මානසිකත්වයක්ද හැදෙන්නේ? තිරසන් සත්තුන්ගේ මානසිකත්වයට සමාන මානසිකත්වයක් මේක හැදෙනවා. එතකොට ඒකේ හැදීමේ තියෙන ආදීනමය තමයි ප්‍රබල ආදීනමය තමයි අපි දන්නවා ආචින්න කර්මයක් විදිහට පස්සේ හොයාගන්න ඒක අපි වැඩියෙන් පුරුදු පුහුණු කරපු යම් කිසි ආකාරයක අපි වැඩියෙන් පුරුදු පුහුණු කරපු දෙයක් තියෙනවා නම් ජීවිතේ ආචින්න කර්මයේ විදිහට ඒක නැగిලා යනවා. ආචින්න කර්මයේ විදිහට ඒක නැగిලා යනවා. මරණ මරණ මරණ අවස්ථාවේදී. හරිද? ඒ කියන්නේ අපි දේශනා කරලා තියෙනවා. එතකොට අපි අපේ තාත්තට වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් බීම ටිකක් දුන්නොත් හැන්දෑවට අපි යාට තිරිසන් සිතුවිලි පුරුදු කරා. කෙනෙක් දෛනිකව මං කාටවත් හානියක් කරන්නේ නැහැ කියලා සුරාපානය කළොත් එයා මොනවද කරේ? තිරිසන් සිතුවිලි පුරුදු කරා. එහෙනම් යාට ආචින්න කර්මයක් විතර බොහෝ විට තිරිසන් සතෙක් කියලා උපදින්න දෙන ඉරකල ගොඩාක් වැඩි. ඒකින්ද අනුන් ගැන විතරක් නෙවෙයි අපි අපේ ජීවිතේ තමන් ගැන හිතන්න ඕන. තමන්ගේ ජීවිතය වෙනස් වෙනකොට ඔක්කොට වැඩි ලොකු ගැටලුවක් වෙනවා. අපිට ඉන්න හොඳම මිතුරා තමයි කලන මිතුරා කියන්නේ. ඉතින් කලන මිතුරා අපි හැම විටම ඔහුව ආරක්ෂා කරන්න අපි උත්සාහ කරනවා. ඉතින් අපේ හමුදුරනේ ඊළඟ ප්‍රශ්නේ මම ඔබ වහන්සේගෙන් විමසන්න කැමති කෙනෙකුගේ යහපත පිණිස බොරුවක් කීම සීලය කැඩීමක්. එතකොට දැන් අපි හමුදුරනේ උදාහරණයක් විදියට ගත්තොත් මගේ හොඳම යාළුවා ගෙදරට වරදක් කරලා අහුවෙලා තියෙනවා. ඉතින් ඒක අපි වරදක් නෙමෙයි ඒක නිවැරදි කිරීමක් කියලා කියන්න අපි උත්සාහ ගන්නේ බොරුවක් මගින්. එතකොට ඒක සීලය කැඩීමකට අයිති වෙනවද? ඔව්. ඔන්න දෛනික ජීවිතේ තියෙන ප්‍රායෝගිකම ගැන. නේද? මෙයා තමයි කතා කරන්න ඕනේ. හරියටම. ඔව්. මගේ හොඳම යාළුවා වැරද්දක් කරලා. මේ මගේ හොඳම යාළුවානේ. ඔයිට වැඩි මට උත්තර දෙන්න අමාරු ප්‍රශ්නක් තියෙනවා තන. හොඳම යාළුවා කරපු වැරද්ද නිවැරද්දක් විදිහට ගෙදරට ඒත්තු ගැන්වීම යාළුවාගේ යහපත පිණිසද අයහපත පිණිසද කියලා හුව ඒකද ගැටලුවක් එනවා හරිද ඒකද ගැටලුවක් එනවා එහෙමනේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් මගෙන් හරි කවුරු හරි එනවා දැන් කවුරු මහත්මයා ඉන්නවා එළියේ කවුරු හරි කඩුවක් අමෝරාගෙන එනවා කාශ්‍යප හාමුදුරුවෝ හොයාගෙන කොටන්න කියලා මරන්න කියලා කියලා හිතන්න ඕන නිසා අහනවා දැන් දන්නවා මේ එන්නේ මේකට කියලා. පල්ලෙහා ඉඳලා මේ අහනවා කො කොහෙද ඉන්නේ කියලා. හරි. එහෙම වුණොත් මන් දන්නේ නැහැ කිව්වොත් අතනදී නම් ඔන්න ප්‍රශ්නයක් එනවා. මේ වගේ ප්‍රශ්නයකට ප්‍රශ්නයක් කවුරු හැවොත් ගැටලු එන්න ඒ තැන්වලදී පවා උපක්‍රමශීලී වෙන්න පුළුවන්. හරිද? උපක්‍රමශීලීව ඒ කියන්නේ මේ සිහියෙන් අපි සිටිය යුතු නිසා උපක්‍රමශීලී උත්තරයක් දෙන්න උත්තරයක් දෙන්න පුළුවන්. හරිද? ඒ එහෙම තමයි මේකෙන් බේරෙන්නේ. ඒ අවශ්‍ය ලවල් වලදී. එතකොට දැන් මගෙන් අහන උපක්‍රමශීලී උත්තරේ මොකක්ද කියලා. <laughs> නේද? එතකොට උන්වහන්සේ හැමදාම මෙහෙට වඩින්නේ නැහැ. එහෙම කියන්නේ අන්න එහෙම කිව්වොත් යාම මොකද හිතන්නේ කියලා. උන්වහන්සේ හැමදාම මෙහෙ වඩින්නේ නැහැ. හරි එතකොට දැන් අද වැටලා කියලා කියන්නේ නෑ. <laughs> එතකොට ඒ වගේ යම්කිසි උපක්‍රම අවම කරගෙන භාවිතා කරන නමුත් මම බොරු කියන්න කියලා උපදෙස් දෙනවා නෙවෙයි. ඇත්තටම අපි හැම වෙලෙම බලන්න ඕනේ යමෙක් බේරගන්න යායම හුඟක් වෙලාවට අපිට තේරෙන්නේ නෑ. හුඟක් වෙලාවට එයාට අයහපතක්ම වෙනවා. අනිත් එක උතනක හොඳම යාළුවා කියලා. හරි. ඇයි හොඳම යාළුවා වෙන්නේ? අපේ තියෙන බැඳීම. හරිද? අම්මා බොරු කියනවා හරියට දරුවා වෙන්නේ. ඒතර දැන් Tamanට හානියක් වෙනවා. මේ පැත්තත් අපි බලන්න ඕනේ. දරුවා බේරන්න හැම වෙලේම බොරු කියනවා කියන්නේ බැඳීම හින්දා. එන්න එන්න එන්න අර කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා කියන්නේ ඒකනේ. එන්න එන්න එන්න එන්න අපේ මේ තියෙන බැඳීම් අතහරින්න බැරි හින්දා අපි හිතනවා ඒවා සාධාරණ කියලා. කාට සාපේක්ෂවද? මට සාපේක්ෂව මම සාධාරණ කරලා තියෙනවා. නමුත් ඒක ඇත්තටම ධර්මයට සාපේක්ෂව ගත්තොත් එහෙම ඒක වැරදි දෙයක්. ඉතින් ඒ තැන්වලදී අර මං කිව්වා වගේ අර කලාතුරකින් අර වගේ අවස්ථා එන්නේ. ඒ වගේ අවස්ථාවකත් එයාට බේරෙන්න පුළුවන්. අනිත් හැමතැනකදීම බලන්න මේ ආසන්න කරදරය, ආසන්න තත්වයන් සමනය කරන්න අපි බොරු කියනවා. ඒකෙන් ඊට එහා ගිය ලොකු පාඩු දෙපාර්ශ්වයටම සිද්ධ වෙනවා. හුඟක් වෙලාවට දෙපාර්ශ්වයටම සිද්ධ වෙනවා. මොකද වැරද්දක් කියන එක වහනවා කියන එකේදී ඇත්තටම අපි කෙනෙකුට කරන ලොකු හානියක් ඒක. මොකද තවදුරටත් එයා වැරදි කරනවා. ඉතින් අර හැම වෙලෙම සත්‍ය ඊතා සත්‍යවාදීව හැමෝගෙම යහපත සඳහාම කටයුතු කරන්න සූදානම් කරගත්තොත් ගාව ප්‍රශ්න වලින් අයින් වෙන්න පුළුවන්කම තියෙනවා. බැරිම වුණොත් උපක්‍රමශීලී වෙන්නේ දෙපැත්තම වේලා ගැනීම සඳහා. උපක්‍රමශීලීව යහපත පිණිස ඒ ආකාරයට සිදු කරන ආකාරය තමයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙලමින් පහදා දුන්නේ. සදහතුනේ බෞද්ධ ආරූප වාහිනියෙන් ඔබ ශ්‍රවණය කරන ප්‍රතිවේක්ෂා වැඩසටහන නිවැරදිම වෙනසකට තමයි ඔබේ ජීවිතයට පාර කියන්නේ. ඉතින් සෑම දිනකම ඔබට අපි ආරාධනා කරනවා ප්‍රතිවේක්ෂා වැඩසටහන සමගින් ඒකාත්මික වන්නට. ජීවිතයේ නිවැරදි ඉලක්ක කරා, නිවැරදි බලාපොරොත්තු කරා, නිවැරදි අදිෂ්ඨාන කරා ඔබව රැගෙන යන්නට මේ ධර්ම වෑයම තමයි ප්‍රතිවේක්ෂා වැඩසටහන. සදහතුනේ හතරවන සතිය ප්‍රතිවේක්ෂා වැඩසටහනේ මේ දිනවල අපි ගෙනියන්නේ මේ හතරවෙනි සතිය මෙලෙසින් ආරම්භ වී තිබෙන්නේ ඉතින් හතරවෙනි සතියත් කෙමෙන් කෙමෙන් අවසන් වෙනවා. ඉතින් ඔබේ ජීවිතයේ දැන් යම්කිසි වර්ධනයක් සිදු වී තිබෙනවද? මොකද අපි ප්‍රතිවේක්ෂා වැඩසටහන ප්‍රායෝගිකව සිදු කරන ආකාරය අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබට මනවින් පහදා දෙනවා. ඉතින් ඔබේ ජීවිතයේ අපි දකින ආකාරයකට මං හිතන ආකාරයකට යම් කිසි හෝ පුංචි වෙනසක් සිදු වී ඇතයි අපි හිතනවා. ඉතින් ඊළඟ ප්‍රශ්නය අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් මෙම සම්මත කැමති ලෞකික අරමුණු වලදී පංචශීලයේ රැකීමේ ආනිශංස මොනවාද? ඒවා අපිට පහදා දෙන්න කියලා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අනුකම්පාවෙන් ඉල්ලා සිටිනවා. පළවෙනියෙන්ම අපි බලන්න ඕන පංචශීලයේ රකින්න පුරුදුනොත් යම් කිසි කෙනෙක් මේ අර භෝග විනාශ වෙන මුඛ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේවල් තියෙන දේවල් වලින් නිකම්ම ආරක්ෂා වෙනවා. ඒ උදාහරණයක් ගත්තොත් එහෙම මේ සුරාපානයම සුරාපානය කියන්නේ ඊළඟට සල්ලාලකම් කියන ඒවා ස්ත්‍රී රෝලත්වය මේ වගේ දේවල් හින්දා බොහෝ අද සමාජය අරගෙන බලනද සමාජයේ ඉහළට තමන්ගේ භෝග සම්පත් වර්ධනය කරගත්ත හුඟක් අය විනාශ වෙනවා තමන්ගේ ඒ තියෙන එක දුර්වලතාවයක් හින්දා. ඉතාලම ඉහළට සමාජීය තත්ත්වයක් ඇති කරගත්තා පවා විනාශ වෙන්න ලොකු හේතුවක් වෙනවා හොරකම, සල්ලාලකම, දේපතුකම. එතකොට පංචශීලය රකින්නවා නම් යම් කෙනෙක් පළවෙනි කාරණාව එයා පිළිහෙන්නේ නැහැ. භෝග සම්පත් පිළිහෙන්නේ නැහැ කියලා ධර්මයේ සඳහන් වෙනවා. එහෙනම් හරි පුදුම දෙයක් තියෙනවා. නොපැකිලව කෙනෙක් ඉදිරියට සභාවක් ඉදිරියට යන්න පුළුවන් කියන එක. අපි හුඟක් අය දන්නවා හරියට හුඟක් කට්ටියට ඉස්සරහට ගිහලා කෙලින් කතා කරන්න කෙලින් ඉන්න බෑ. නොපැකිලව යන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා විශේෂයෙන් පංචශීල ආරක්ෂා කිරීමේදී. ඒ ඔක්කොටමත් වැඩිය අපි දකින මහා ලාභයක් තියෙනවා. ඒ ලාභය තමයි හැම කාරණාවකදීම අපිට මම අහනවා ළමයෙකුට මේ ළමයෙක් ගත්තාම ඒ ළමයාට ඉගෙන ගන්න මානසික ශක්තියක් අවශ්‍යයි. ඒ මානසික ශක්තියින් අතර තියෙනවා සිහිය. සමහර ළමයින්ට ඇත්තටම වැඩ කරන්න ගියාම කොච්චර මතක තියාගන්න හැදුවත් මතක ශක්තිය දුර්වලයි. සිහිය නෑ යාළුවට. ඒ දැන් දැන් දැන් කාලේ වෙන්න වෙන්න එන්න එන්න එන්න එන්න ඒක වැඩි. අපි සමහර තරුණ දරුවොත් එක්ක වැඩ කරන්න ගියාම තේරෙනවා අර මේ මේ කියන දේ නෙමෙයි මේ කරන්නේ. මේ මොනවා කරනවද දන්නේ නැහැ. හරිද? එතකොට ඒ වගේ නිකන් අර මේ සිහියක් ඇත්තේම නැති තත්ත්වයක් තියෙන ගතියක් තියෙනවා. ඒ වගේම යම් අදිෂ්ඨානයකට එකට යන්න බෑ හැම වෙලේම අදිෂ්ඨානය වෙනස් වෙනවා. හරියට නොසන්සුන්. නේද? ඊළඟට ඒ වගේම ඉවසීම අඩුයි. ඉවසීම හරීම අඩුයි. එතකොට සිහිය, වීරය, ඉවසීම, අදිෂ්ඨානය වැනි බොහෝ ගුණාංග වර්ධනය කරන්න ඕන ළමා මනසට. ළමයින්ට විතරක් නෙවෙයි වැඩිහිටියන්ටත් ඒවා ඒව ඕනේ. වැඩිහිටියන්ටත් ඕනේ. එතකොට එවැනි මානසික තත්ත්වයක් වර්ධනය කර ගැනීමට මොකක් හරි වැඩ පිළිවෙලක් ඕනේ. සිහිය වැඩි වෙන්න ඕන දවසින් දවස, වීරිය වැඩි වෙන්න ඕන, ඉවසීම වැඩි වෙන්න ඕන, අදිෂ්ඨානය වැඩි වෙන්න ඕන, උපේක්ෂාව වැඩි වෙන්න ඕන, මෛත්‍රිය වැඩි වෙන්න ඕන. මේ කාරණා ටික මම නැවත නැවත මේ කියනවා. ඇයි මම මේක මේ සතියෙම නැවත නැවත කියන්නේ? ඇයි මම මේ සතිය මේ ටිකම නැවත නැවත මේ කියන්නේ? මේ ප්‍රශ්නකට මම ඒ උත්තරෙමයි මේ දෙන්න යන්නේ. ඇයි අපිට හැදෙන්න ඕන අනිවාර්යෙන් සංකල්පයක්. හරිද? අපි ඕනම ශේෂ්ත්‍රයක වර්ධනයක් සිදු කරගන්න නම් අපේ මානසිකව අපේ යන්ත්‍රය තමයි මනස. වැඩක් සාර්ථකව කරන්න අවශ්‍ය කරන යන්ත්‍රය තමයි මනස. ඒක මුල් වෙලා තමයි හැම දෙයක්ම සාර්ථක වෙන්නේ. අධ්‍යාපනය විතරන්නේ අධ්‍යාපනයද හැම දෙයක්ම ජීවිතේ සංවර්ධනය කරගන්නේ අපේ මනසේ තියෙන ශක්තියන අනුව. එතකොට පංචශීලය අදිෂ්ඨාන කරලා ආරක්ෂා කරන කෙනෙක් වෙනදා කඩපු සීලයක් රකින හැම වාරයක්ම දැන් මට කියන්නේ උසපනින ක්‍රීඩාව කරන කෙනෙකුට උසපනින හැකියාව වර්ධනය කරගන්න නම් එයාට තියෙන්න ඕනේ උසපැනීම පිළිබඳ පුහුණු වීමක් තියෙන්න ඕනේ හැම දෙයක්ම අපි පුහුණු කරා නේද සිහිය වර්ධනය කරගන්න උසපයින් එක පුරුදු කරන්න නම් උසපැන්නම පුරුදු වෙන්න ඕනේ දුරපයින් එක පුරුදු වෙන්න නම් දුරපැන්නම පුරුදු වෙන්න ඕනේ සිහිය වර්ධනය කරන්න නම් සිහියෙන් ඉඳලම පුරුදු වෙන්න ඕනේ. වීරිය වර්ධනය කරන්න නම් වීරියෙන් ඉඳලම පුරුදු වෙන්න ඕනේ. ඉවසීම වර්ධනය කරන්න නම් ඉවසීම ඉඳලම පුරුදු වෙන්න ඕනේ. එතකොට අන්න එහෙම සිහියෙන් නුවණෙන් වීරියෙන් ඉවසීමෙන් අදිෂ්ඨානයෙන් කටයුතු කරද්දී ඒකෙන් එහෙම ඉඳලම පුරුදු කරන්න ඕනේ. ඉතින් දෛනික ජීවිතයේදී පන්සිල් රකින්න කෙනා කියන්නේ පන්සිල් පංචශීලයේ එක සීලයක් අරගෙන අපි හිතමුකෝ එයා තින් වෙනදා කැඩුවට වැඩිය වෙනදා පස්සරයක් කැඩනවා නම් දෙසරයක් මෙසරයක් කැඩුනේ. තුන්තරයක් අක්ක කියලා. රකින්න තැනට යවදානේම කරන්න ඕනේ. වෙනදා කඩපු සීලයක් රකින්න හැම වෙලාවකම යාට සිහියෙන් ඉන්න ඕනද නැද්ද? වීරයෙන් ඉන්න ඕනද නැද්ද? ඉවසීමෙන් ඉන්න ඕනද නැද්ද? අදිෂ්ඨානයෙන් ඉන්න ඕනද නැද්ද? වීරයෙන් ඉන්න ඕනද නැද්ද? නේද? එහෙනම් වෙනදා කඩපු සීලයක් රකින්න හැම වෙලාවකම වීරිය වැඩි වෙනවා. ඉවසීමේ ශක්තිය වැඩි වෙනවා. එතකොට අදිෂ්ඨානය වැඩි වෙනවා. සිහිය වැඩි වෙනවා. තමන්ගේ හිතේ යම් අරමුණකට යන්න අවශ්‍ය කරන වේගය වැඩි වෙනවා. එහෙනම් මොනවා හරි අරමුණකට ළමයෙක් යවන්න අපි බලාපොරොත්තුවක් තියෙනවා නම් අන්න ඒ බලාපොරොත්තුව තියෙනවා නම් එයාගේ මානසිකත්වය වර්ධනය කරන්න ඕනේ. ඒ සඳහා අපි දැඩිව මේ ලෞකිකත්වය දියුණු කරගන්න මානසික ශක්තිය දියුණු කරගත යුතුයි. මානසිකත්වය දියුණු කරගන්න ප්‍රාථමිකම ධර්මයේ තියෙන වැඩපිළිවෙල තමයි සීලයන් අතරත් පංචශීලය. එහෙනම් පංචශීලයට හුරු කිරීම කියන එක අනිවාර්යෙන් දෙමව්පිය ළමයින්ට ආදරේ නම් කරන්න ඕනේ. ශිෂ්‍යත්වය විතරක් පාස් කරලා හරියන්නේ නැහැ. නේද? එහෙම නැතුව එහෙම හරියන්නේ නැහැ. ඒකින්ද ඒ විභාග වලට නොයෙකුත් දේවල් හුරු කරද්දී ළමයාට පංචශීලය හුරු කරනවා නම් එයා ලෞකික අරමුණු වලට යන්න මානසික தත්ත්වය වර්ධනය කරන පෞරුෂ වර්ධනයක් ඇති වෙනවා. එතන මේ පෞරුෂ වර්ධනයට ඉතාමත්ම අවශ්‍ය දෙයක් තමයි මේ පංචශීල ප්‍රතිපදාව ඒකින්ද දරුවෙක්ගේ අනාගතයක් ගැන යහපත් කරන්න උවමනාවක් තියෙනවා නම් දෙමව්පියෝ අනිවාර්යයෙන්ම ඉතා පුංචි කාලේ නම් යහුරු කරන්න ලොකු වෙනකන් ඉන්න එපා පොඩි කාලේ නම් කිසිම බොරුවක් කියන්නේ නැති වෙන්න කිසිම සතුටුට හානියක් කරන්න නැති වෙන්න කාරණා සහිතව පැහැදිලි කරලා දීලා එයාව පොඩි කාලේ නම් සකස් කරන්න ඒක සමාජයේ කතිකාවතක් විදිහට යන්න ඕන අපි හෙට දවසේ ඒ පිළිබඳව සාකච්ඡා කරමු කොහොමද මේක කරන්නේ කියලා වැඩ පිළිවෙල කතා කරන්න වෙනවා සදහතුනේ අපිට ලැබී තිබෙන කාලයත් කෙමෙන් කෙමෙන් අවසන් වෙනවා. ඉතින් අපි පුරා හෝරාවක් පමණ ඔබ යාලින්දී සිට මේ උතුම් ධර්ම කතිකාවත අපි මෙලෙසින් ඔබ වෙනුවෙන් ගෙනාවා. අද දවසේදී ප්‍රතිවීක්ෂා වැඩසටහනේ මේ ගැස්තු සාකච්ඡාවේ අවසන් ප්‍රශ්නය අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට යොමු කරන්නට සූදානම අපි හඳුනුනේ ලෞකික අරමුණු වලදී පංචශීලයේ රැකීම ආනිශංස වහන්සේ අපට මැනවින් පහදා දුන්නා. ඒ වගේම තමයි අපි හඳුනුනේ ලෝකෝත්තර අරමුණු වලදී පංචශීලයේ රැකීම ආනිශංස මොනවද? මේ පිළිබඳව අපිට පහදා දෙන්න. ඔව් අපි ක්‍රමානුකූලව කතා කරා. දැන් මේ වෙනකොට ඒ කතා කරලා ඉවරයි. අපි කිව්වා ප්‍රීතිය ප්‍රමෝදය තියෙනවා කියලා. සීලය රකින්නකොට එතකොට ඒ ප්‍රමෝදයට කියනවා දුර්වල ප්‍රීතිය කියලා. ඒක තවදුරටත් ඒ ප්‍රතිපත්තියෙන් ඉන්නකොට යාට ප්‍රීතියක් වෙනවා. ඒ ඇති වෙන ප්‍රීතිය තමයි කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය ඇති කරවන්නේ. ඒ කියන්නේ කයේ සංසිඳීම, සිතේ සංසිඳීම, සිතේ සංසිඳීම කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා ආදී නීවරණයන්ගෙන් හිත මුදවලා අර රත් වෙන දැවෙන ගතිය අයින් කරලා හිත එකලස් කරලා දෙන්නේ ඔන්න ඔය ප්‍රීතිය. එතකොට ඒ ඒ කියන්නේ සමාධිය, චිත්ත සමාධියක් ඇති කර චිත්ත සමාධියක් ඇති කරගන්න කාය චිත්ත පස්සද්ධියක් ඇති කරගන්න මේ සීලයෙන් ලැබෙන පන්නරේ ඕනේ. ඒතර කිසිම විදියකින් සිල් කඩ කඩ මේක කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. නමුත් අද කාලීනව මේ සීලයට තියෙන වටිනාකම අයින් කරලා එකපාරටම සමාධිමත් වෙන්න පුළුවන් කියන අදහසක් තියෙනවා මිනිසුන් තුල. එහෙනම් මේ ක්‍රමානුකූල යන මේ වැඩපිළිවෙල අපි ආරම්භ කළ යුතු තියෙනවා. ඉතින් ඒකින්ද සමාධියට හේතු වෙන සමාධිය ප්‍රඥාවට හේතු වෙනවා. එතකොට ඔය උපදින ප්‍රීතියත් එක්ක ඒ ප්‍රීතියේ හිත ඇලෙනකොට සීලය සීලයෙන් සිත පිරිසුදු වීමක් වෙනවා. ඉතින් සීල විසුද්ධිය කියන தත්තරපත් වෙන එක සීල විසුද්ධිය කුමක් දක්වාද? සීල විසුද්ධිය හේතු වෙනවා නිවන දක්වාම. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය දක්වායි හැබැයි සීල විසුද්ධිය වගේම නිවන දක්වාම හේතු වෙන කාරණාවක්. ඉතින් ඒකින්දා ඊටාත්ම වටින කාරණාවක් වෙනවා මේ සීලය සමාදන් වීම. පංච සීලය විතරක් නෙවෙයි අනිකුත් සීලයන් සමාදන් වෙලා පවා කෙනෙක් නිවැරදිව කටයුතු කරන්න ඕනේ. මම හිතනවා ඊයේ දවසේ පොහෝ දිනය පොඩ්ඩක් පිරික්සලා බලන්න පොහෝ දිනේ සමාදන් වෙච්ච අටාංග සීලය සමාදන් වෙච්ච ඇත්ත මම ඒක රැක්කද කියලා ඇත්තට විමසලා බලන්න. මොකද හුඟක් වෙලාවට අපි ඊයේ තැන්වල අපිට ලැබිලා තියෙන ලොකුම ලාභය ලොකු පිනක් සිදු කරගන්න තියෙන අවස්ථා විහාරස්ථාන වලට ගිහිලා ඔහේ ඉඳලා නිකම්ම නැති කරගන්නවා. අපරාධේ. ඒකින්ද මේ ලෝකෝත්තර අරමුණු වලට පංචශීලය ඉතාමත්ම ලොකු දායකත්වයක් ලබා දෙනවා. දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානය මුළු ලෝකෙම සංවේදනය කරන 365 දවස පුරාවටම පැය 24 මුළුල්ලේම අඛණ්ඩ ධර්ම සංවේදනයේ නියැලෙන බෞද්ධ රූප වාහිනියත් බෞද්ධ ආගමනිතලියත් ආරම්භ කළ නවතම වැඩසටහන තමයි ප්‍රත්‍යක්ෂා වැඩසටහන. ඉතින් ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ සිව්වන සතිය මෙලෙසින් අද දවසේදී නිමවටපත් වන්නේ.